නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සැමදා මහා සංඝ සරණ යාමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි Sadhu, sadhu. වාසනාවන්ත පින්වතුනි අද හිමිදිරි උදෑසනින් අපි අපේ ජීවිතයට ඊටාම වැදගත් භාවනාවක් ගැන කරුණු ටිකක් කතා කරමු. අපි මේ වැදි සටහන තුලින් සතර සතිපට්ඨානෙන් සිහිය දියුණු කරගන්න ආකාරය ගැන පියවරෙන් පියවර පියවරෙන් පියවර කතා කරා. කායානුපස්සනාවේ බොහෝ කොටස් අපි කතා කරා. මං හිතන්නේ කායානුපස්සනාව ඉවරයි අපි. වේදනානුපස්සනාව කතා කරා. චිත්තානුපස්සනාව කතා කරා. දැන් අපට ඉතුරු වෙලා තියෙන්නේ ධම්මානුපස්සනාව විතරයි. ඉතින් මේ ධම්මානුපස්සනාව තුල සම්පූර්ණයෙන්ම තියෙන්නේ මානසිකාරයේ ප්‍රත්‍යයෙන් කියන්නේ යෝනිසෝ මානසිකාරයේ තුලින් දියුණු කරගන්න ඕනේ දේවලුත් යෝනිසෝ මානසිකාරයෙන් ප්‍රහාණය කළ යුතු දේවලුත් තමයි තියෙන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රහාණය කරන්න ඕනේ දේවල් තමයි ධම්මානුපස්සනාවේ මුලින්ම තියෙන්නේ. මොකද තියෙන මුලින්ම? පංච නීවරණ. ධම්මානුපස්සනාවේ කොටස් කීපයක් තියෙනවා. පංච නීවරණ කොටස, පංච උපාදානස්කන්ධ කොටස, ආයතන 6, සප්ත බොජ්ජංග, චතුරාර්ය සත්‍ය. මේ ටික තමයි ධම්මානුපස්සනාව යටතේ තියෙන්නේ. යෝනිසෝ මනසිකාරයේදීලා පංච නීවරණ ප්‍රහාණය කරගන්න ඕනේ. ඒක ධම්මානුපස්සනාව. යෝනිසෝ මනසිකාරයේදීලා පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්නට ඕනේ. ඒක ධම්මානුපස්සනාව. යෝනිසෝ මනසිකාරයේ තුලින් මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හයට මුලා වෙන්නේ නැතුව ආයතන හයේ යථාර්ථය අවබෝධ කරන්නට ඕන. ඒකත් ධම්මානුපස්සනාව. ඊළඟට සති, ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා කියන බොජ්ජංග ධර්මයන් යෝනිසෝ මනසිකාරය තුලින් දියුණු කරගන්නට ඕනේ. ඒකත් ධම්මානුපස්සනාව. ඊළඟට චතුරාරි සත්‍ය අවබෝධ කරන්නට ඕනේ. ඒකත් ධම්මානුපස්සී. ඒකත් යෝනිසෝ මනසිකාරයෙන් කරන්න ඕනේ දෙයක්. දැන් අපි ගමු චතුරාරි සත්‍ය ටික. ආයතන 6 මුල් කරගෙන චතුරාරි සත්‍ය ගැන ටිකක් ඔබට විස්තර කරලා දෙන්න. මොකද්ද පළවෙනි ආරි සත්‍ය? දුක. දුක්ඛාරි සත්‍ය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්කා පියෙහි විප්පයෝකෝ දුක්කෝ අපියෙහි සම්පයෝකෝ දුක්කෝ යම්පිච්චන්න ලබති තම්පි දුක්කා සංකිත්තේන පංචුපාදානක් කන්දා දුක්කාව විදිර කියන. ඉපදීම දුකයිල්ලු. මොනවද ඉපදිලා තියෙන අපිට ඇස් දෙකක් ඇසක් ඉපදුනා ඒක දුකා කනක් ඉපදිලා ඒක දුකක්. නාසයක් ඉපදිලා දුකක්. දිවක් ඉපදිලා දුකක්. කයක් ඉපදිලා මනසක් ඉපදිලෙන ඉපදුනා කියලා කෙනෙක් තුළ තියෙන්නේ මොකද්ද? ආයතන හයක්. ඔය පුංචි ළමයෙක්ගේ තියෙන්නේ උපදිනකොටම ආයතන හයක් උපදින්නේ. තිරිසන් සතෙක් දිහා ගත්තත් තිරිසන් සතෙක් තුල තියෙන්නේ ආයතන හයක්. බලන්න බලල් පැටියෙක් ඇස් කන් නාසය දිව කය මනස ඕවා තමයි තියෙන්නේ. පෙරේත ලෝකෙ ප්‍රේතෙක් ගත්තත් සියුම් ශරීරයක් තුල හටගෙන තියෙන ඕවා. ගොරෝසු නෑ. දැන් අපේ ශරීර ගොරෝසු. ඒකයි වෙනස. එතකොට ඉපදෙනවා කියන්නේ ආයතන හයේ 15 වීම. ආයතනානම් පටිලාභෝ කියලා බුදුරජාන් වහන්සේ වදාලා ඉපදීමට. ආයතන හයක 15 වීම ඉපදීමයි. ඊළඟට ලෙඩවීම දුකක්. මොනවද ලෙඩ වෙන්නේ? මොනවද ලෙඩ වෙන්නේ? ඒත් ඒවම තමයි. ආය 아무තු දේවල් නෙමෙයි ලෙඩ වෙනව ඇස. දුකක්. කන ලෙඩ වෙනවා. දුකක්. නාසය ලෙඩ වෙනවා. දුකක්. දිව ලෙඩ වෙනවා. නොයේ රෝග හැදෙනවා දිවේ. දුකක්. කය ලෙඩ වෙනවා. කයට කොච්චර රෝග හැදෙනවද? දුකක්. මානසික රෝග හැදෙනවා මනස ලෙඩ වෙනවා දුක. එහෙනම් ලෙඩ වෙනව නම් ලෙඩ වෙන්න තියෙන්නේ ඔය ඇස කන නාසය දිව කය මනස හැරෙන්න වෙන මොකවද? ඒ ටිකමයි. එහෙනම් අන්න ලෙඩවීම දුකක්. ජරාවටපත් වීම දුකක්. මොනවද ජරාවටපත් වෙලා වයසට යන්නේ? ඇස වයසට යනවා. ඒක දුකක්. කන වයසට යනවා. නාසය වයසට යනවා. දිව වයසට යනවා. කය වයසට යනවා හැම රැලි වැටෙනවා. දත් ටික වැටෙනවා. කේස් ටික පැහෙනවා. මේක වාරු නැතුව යනවා, දක්ක ගන්න බැරුව යනවා. දිරාපු කරත්තයක් වගේ ඊට පස්සේ කකුල් දෙකෙන් ඇවිදින්න බෑ හැරමිටක් ඕනේ. ඒකට මේ ජරාවටපත් වෙන්න කය. ඊළඟට මනස. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මරණම්පි දුක්ඛ මොනවද මැරෙන්නේ? ඒ මැරෙන්න තියෙන්නේ toy ටිකමයි. සමහරුන්ට ජීවත් වෙලා ඉන්නේද්දිම ඇස් මැරෙනවා. ජීවත් වෙලා ඉන්නේද්දි ඇස මැරී යනවා. දුක. ඇස් දෙකම පේන්නේ නැතුව යනවා. ජීවත් වෙලා ඉන්නේද්දි කන් දෙකම ඇහෙන්නේ නැතුව යනවා. කන මැරී යනවා. නාසය මැරී යනවා. දිව මැරී යනවා. කය මැරෙන සමහරු ජීවත් වෙලා ඉන්නේද්දි කයේ පැත්තක් මැරෙනවා. අංශභාගය වගේ රෝග හැදිලා කයේ පැත්තක් මැරිලා යනවා. තමාරු එක තැන කුණු වෙනවා දෙපැත්තට පෙරල පෙරල ඉන්නේ. මනස මැරී යනවා. එක්ක ওই ආයතන වලින් එකක් දෙකක් තුනක් ජීවත් වෙලා ඉන්නේද්දිම වෙන වෙනම මැරෙනවා එක්ක ওই හයම එක විදිහේ මැරෙනවා. අන්න මරණම්පි දුක්ඛ. ඊළඟට ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි අප්‍රියයන් සමග එකතු වෙන්න ලැබීම දුකයි කැමති දේ නොලැබීම දුකයි. මොනවද කැමති දේ නොලැබීමේ දුක? මේ ඉපදී ඉපදී යන සංසාර ගමනක් කුරුම කරගත්ත සත්‍ය කැමති ඉපදෙන්නේ නැතුව ඉන්දියා කල්පනා කරන අනේ මට නම් මේ වගේ දුක් සහිත ඉපදීමක් නම් එපා. මම නම් නිරේ උපදින්න එපා. මම නම් තිරිසන් ලෝක යන්න එපා. මම නම් ප්‍රේරිතෙක් වෙන්න එපා. මට නම් ওই වගේ උපතක් එපා කියලා කැමති වෙනවා. කැමති වුණාට පුළුවන්ද? අන්න කැමති වීමෙන් ලබන්න බෑ. ඉපදෙන්න එපා කියලා කැමති වුණාට කැමති වෙච්ච පමණින් ඉපදෙන්නේ නැති වෙන්නේ. අන්න කැමති නොලැබීමේ දුක. ලෙඩ වෙන කෙනා කැමති ලෙඩ නොවි ඉන්න. නමුත් එයා කැමති වුණා කියලා ලෙඩ වෙන්නේ නැද්ද? ලෙඩ වෙනවා. එයා කොච්චර අකමැති වුණත් අනේ මට නම් ලෙඩ හැදෙන්න එපා කිව්වත් ලෙඩ හැදෙනවා. අන්න කැමති දේ නොලැබීමේ දුක. මම නම් වයසට යන්න එපා කියලා කොච්චර උපක්‍රම යොදවේද දැඟලුවත් වයසට යනවා. මම නම් දැම්ම මැරෙන්න එපා මට තව ටික කාලයක් ජීවත් වෙන්න ඕන මට තව වැඩ තියෙනවා මට නම් බෑ උඹලව දාලා යන්න කියනවා පුළුවන් ද ඉන්න බෑ අන්න කැමති දේ නොලැබීමේ දුක මේ විදියට දුක විස්තර කරලා බුදුරජාණන් වහන්සේ මේ මුළු දුක්ඛස්කන්ධේම හකුලෝලා පෙන්නවා සංකිට්ඨීන පංච උපාදානස්කන්ධා දුක්ඛා හකුලෝල කිව්වොත් දුක කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධේ. එතකොට මේ පංච උපාදානස්කන්ධේ හටගන්නේ කොහෙද? වෙන කොහෙවත්ද? ඇස තුල හටගන්නවා පංච උපාදානස්කන්ධේ. ඒක දුකක්. කන තුල හටගන්නවා පංච උපාදානස්කන්ධේ. ඒක දුකක්. නාසයේ හටගන්නවා පංච උපාදානස්කන්ධේ. ඒක දුකක්. දිවේ හටගන්නවා පංච උපාදානස්කන්ධය. ඒක දුකක්. කයේ හටගන්නවා පංච උපාදානස්කන්ධය. ඒක දුකක්. මනසේ හටගන්නවා. පංච උපාදානස්කන්ධය හැදෙන්නේ ඔය ආයතන හය තුල විතරයි. ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. අන්න එහෙනම් මුළු දුකම හටගන්නේ කුමක් තුලද? ආයතන හය තුල. මුළු දුක්ඛ ස්කන්ධේම තියෙන ආයතන හය තුල. ඔන්න දුක්ඛාරි සත්‍ය විස්තර කරලා දුන්නා. ඊළඟ ආරි සත්‍ය මොකද්ද? දුකේ හට ගැනීම දුක්ඛ සමුදය. බුදුරජාණන් වහන්සේ වදාලා යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දිනි. සේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඔන්න තණ්හාව නිසයි දුක හටගන්නේ. යම් තණ්හාවක් ඇද්ද පෝනෝ භවිකා පුනර්භවයක් ඇති කරලා දෙනවා. ආයෙමත් ඉපදීම හදලා දෙනවා. යම් තණ්හාවක් ඇද්ද නන්දි රාග සහගතයි ඒ තන ආස්වාදයෙන් ඇලෙනවා තට්ට තට්ටා විනන්දනී උපඋපන් තන සතුටින් පිළිගන්නවා එතකොට තණ්හාවේ හට ගැනීම තමයි දුකේ හට ගැනීම තණ්හාව හටගන්නේ කොහේද කොහේද තණ්හාව හටගන්නේ ඒ හටගන්නේත් අර කියපු තැන්වලමයි ඇසේ හටගන්නවා තණ්හාව අන්න දුකේ හට ගැනීම කනේ හට ගන්නවා තණ්හාව. අන්න දුකේ හට ගැනීම දුක්ඛ සමුදය. නාසයේ හට ගන්නවා තණ්හාව. දිවේ හට ගන්නවා, කයේ හට ගන්නවා, මනසේ හට ගන්නවා. ආයතන හය මුල් වෙලා හට ගන්න පංච උපාදානස්කන්ධය තුලම තණ්හාව හට ගන්නවා. අන්න දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. තණ්හාව හටගත්තා නම් ආයතන හය තුල තණ්හා පච්චය උපාදාන. උපාදාන පච්චය භව. භව පච්චය ජාති. තණ්හාව නිසා බැඳී යනවා. බැඳී යාම නිසා කර්මීය හැදෙනවා විපාක පිණිස. භවපච්චයා ජාති. ආයෙමත් උපදිනවා. ඉපදුනාට පස්සේ ආයෙ ලැබෙන්නේ මොනවද? ආයෙ ලැබෙන්නේත් අරවමයි ඇස් දෙකක්, කනක්, නාසයක්, දිවක්, කයක්ම ඒ දෑවැද්ද තමයි ආයෙත් හම්බෙන්නේ. එතකොට ආයෙ හම්බෙන්නේ ආයතන හයක්. අන්න තණ්හාව හට ගැනීම නිසා මේ ආයතන හය තුල අන්න දුක්ඛ සමුදය හටගෙන සංසාර ගමන හැදෙනවා. ඊළඟ ආර්ය සත්‍ය මොකන්ද? දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධය කියන්නේ නිවනට. නිවන බුදුරජාණන් වහන්සේ සත්ත සූත්‍රයේදී තනි වචනයකට පෙන්නනවා. තණ්හක්කයෝ රාද නිබ්බාණං. රාද කියන භික්ෂුවට වදාලා රාද තණ්හාව ෂේවීමයි කියව නිවන. එහෙනම් නිවන කියන්නේ මොකද්ද? තණ්හාව ෂේවීම. තණ්හාව ෂේ වෙන්නේ කොහේ තියෙන තණ්හාවක්ද? යම් තැනක තණ්හාවක් හටගත්තනම් යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ යම් තැනක තණ්හාවක් හටගත්තනම් ඒ හටගත්ත තැන තියෙන තණ්හාව අශේෂ විරාග නිරෝධෝ ඉතිරි නැතිව නිරුද්ධ වෙලා යනවා චාගෝ අතහැරලා දානවා පටිනිස්සග්ගෝ දුරු කරනවා මුත්‍ති අතහරිනවා. අනාලය ඒ කෙරෙහි තියෙන ආලය අතහැරලා දානවා. එහෙනම් කොයිද තණ්හාව හටගත්තේ? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. ඒ ආයතන හය මුල් වෙලා හටගන්න පංච උපාදානස්කන්ධය තුලයි තණ්හාව හටගත්තේ. එහෙනම් තණ්හාව නැති කරනෝ නම් නැති කරන්න තියෙන්නේ කොහේ හටගත්ත තණ්හාවද? ඇස තුල හටගත්ත තණ්හාව නැති කරන්න ඕනේ. ඇහැ මුල් වෙලා හටගන්න පංච උපාදානස්කන්ධය කිරීම තියෙන තණ්හාව දුරු කරන්න ඕන. කනේ හටගත් තණ්හාව දුරු කරන්නට ඕනේ. කන මුල් වෙලා හටගත් පංච උපාදානස්කන්ධය කිරීම තියෙන තණ්හාව දුරු කරන්න ඕනේ. නාසයේ හටගත් තණ්හාව දුරු කරන්න ඕනේ. නාසය මුල් වෙලා හටගත් පංච උපාදානස්කන්ධය කිරීම තියෙන තණ්හාව දුරු කරන්න ඕනේ. දිවේ, කයේ, මනසේ මේ ආයතන 6 ආයතන හය මුල් වෙලා හටගත්ත පංච උපාදානස්කන්ධය කෙරෙහිව තියෙන තණ්හාව දුරු කරනවා. මේ ආයතන හයත් ආයතන හය මුල් වෙලා හටගත්ත පංච උපාදානස්කන්ධයත් කෙරෙහි තියෙන තණ්හාව දුරු කරා නම් තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ ආයි බැදී යන්න දෙයක් නැහැ. තණ්හාව නිරුද්ධ වෙලා. උපාදාන නිරෝධා භව නිරෝධෝ උපාදාන නිරුද්ධ වීමෙන් විපාක පිණිස කර්මයක් හැදෙන්නේ භවේ නිරුද්ධයි. භව නිරෝධා ජාති නිරෝධෝ. භවේ නැත්නම් ඉපදීමක් නැහැ. අන්න ආයතන හය ආය ආයමත් සංසාරේ හටගන්නේ. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ නිවන හැටියට පෙන්වලා දුන්නේ. තණ්හාව නිරුද්ධ කරලා දැමීම. තණ්හාව නිරුද්ධ කිරීමෙන් මේ පටිච්ච සම්පාද චක්‍රය මේ හැදි හැදි හැදි හැදි යන සංසාර ගමන කඩලා දාන්න පුළුවන්. අන්න ඒකයි නිවන කිව්වේ. ඒ පිණිස යන්න තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න ඕක තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. ඕකේ 아무ත්තක් නැහැ. මෙන්න මේ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ ආයතන හය මුල් කරගෙන අවබෝධ කරගන්න ආකාරය ගැන වදාළ ඊ타ත්ම ආශ්චර්යමත් දේශනාවක් මම ඔබට විස්තර කරලා දෙන්නම්. දැන් මේ කියපු කරුණු ටිකත් එක්ක ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ දේශනාව බහලත් ඇති මේ දේශනාවේ නම ආදිත්ත පරියාය සූත්‍රය. අහලා ඇති. ඊටාම වැදගත් නිතර නිතර නුවණින් විමසන්න ඕනේ නිතර නිතර යෝනිසෝ මානසිකාරී යෙදෙන්න ඕනේ දේශනාව. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවර ජේතවනාරාමේදී එදා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ ඔන්න ගිනි ගැනීම ගිනි ගන්නා වූ හුලක් ගැන දේශනා කරනවා. ඔන්න ගින්නක් ගැන ගිනි ගන්න ඒවා ගැන දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ සත්වයෝ ඇසින් රූප දැකලා ඒ රූප කෙරෙහි ආස්වාදයෙන් ඇලෙනවා. දැන් අපට ඇහෙට රූපයක් පේන්නේ කොහොමද? ඇහැයි රූපයයි විඥානය එකතු වීමෙන්. ඒකට කියනවා ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා අපි වේදනානුපස්සනාවේදී කතා කරා සැප විඳීම් ඇති වෙනවා දුක් විඳීම් ඇති වෙනවා දුක් සැප රහිත විඳීම් ඇති වෙනවා. එතකොට මේ විඳීමත් එක්ක හිත අභ්‍යන්තරයේ තියෙන ආශ්‍රව මතුවලා එනවා. සැප විඳීමත් එක්ක මතුවෙනවා රාගානුසය මතුවලා එනවා. දුක් විඳීමත් එක්ක පටිඝානුසය මතුවලා එනවා. උපේක්ෂා විඳීමත් එක්ක අවිජ්ජානුසය මතුවෙනවා. එතකොට මේ ඇහැ මුල් කරගෙන සැප දුක් උපේක්ෂා විඳීම් ඇති වුණා නම් හිත අභ්‍යන්තරේ රාග ද්වේෂ මෝහ මතුවලා එනවා. අනුසය හැටියට මතුවලා එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යම් කිසි කෙනෙක් ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ තුල තියෙනවා නම් යම් ආස්වාදයක් ඇති වෙන ස්වභාවයක් එයා මොකද කරන්නේ ඒකේ නිමිත්තක් ගන්නවා එක්කෝ රූපේ කොටසක් මතක තියාගන්නවා එක්කෝ සම්පූර්ණයෙන්ම රූපේ හිතේ මතක තියාගන්නවා මතක තියාගෙන මොකද කරන්නේ ඒ නිමිත්ත හිත හිතා කෙලෙස් උපද්දවනවා ඕක නෙවෙයිද අපි කරන්නේ. ඇහෙන් යමක් දැක්කට පස්සේ ඒ දැක්ක රූපේ මතක තියාගන්න. කෙලෙස් ඇති වෙන දෙයක් නම් මතක තියාගෙන ඒක හිතනවා. හිතන්න හිතන්න රාග සහිත දෙයක් නම් දැක්කේ ඒක මතක තියාගෙන හිතනවා නම් රාගය ඇවිස්සෙනවා. ද්වේෂය ඇති වෙන දෙයක් දැක්කනම් ඒක මතක තියාගෙන හිතන්න හිතන්න ද්වේෂය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඇහෙන් දැක්ක රූපයක නිමිත්තක් මතක තියාගෙන ඒක හිත හිතා ඉන්නවට වඩා හොඳයි කීවා. රත් වෙලා ගිනිගෙන දිලිසෙන යකඩ උලකින් ඇහැට ඇනගන්න එක ඊට වඩා හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ ඒ වගේ දෙයක් කියන්නේ? මේ ඇහැට ගිනිගෙන දිලිසෙන යකඩ උලකින් ඇනගන්න එක හොඳයි කියන්නේ. ගිනිගෙන දිලිසෙන යකඩ හුලකින් ඇන ගැනීම නිසා එක්ක ඇහැ පේන්නේ නැතු වෙන්න පුළුවන්. ඇස් දෙකම විනාශ වෙන්න පුළුවන්. නමුත් යකඩ හුලෙන් ඇහැට ඇන ගත්තා කියලා නිරේ උපදිනවද? ඒ හේතුවෙන් නිරේ යන්නෙත් නැහැ, තිරිසනෙක් වෙන්නෙත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ඇහෙන් දැකපු කෙලෙස් සහිත රූපයක නිමිත්තක් මතක තියාගෙන ඒ නිමිත්තේ ආස්වාදයට අනුව කෙලෙස් උපද්දව උපද්දව ඒ ගැන හිත හිතා ඉන්නේ නැද්දි කෙනෙක් මරණයටපත් වුනොත් ගති දෙකයි කියව යාට තියෙන්නේ. එක්ක නිරය කියව එක්ක තිරිසන් ලෝකේ. ඔන්න ඇහෙන් දකින කෙලෙස් සහිත දෙයක් හිත හිත හිත හිත ඉන්නේ නැද්දි මැරුණොත් එක්ක නිරය එක්ක තිරිසන් ලෝකේ කියව. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය කෙලෙස් සහිත දේවල් ඇහෙන් දැකලා ඌව හිත හිත ඉඳා මැරෙනවට වඩා හොඳයි කීවා ගිනිගෙන දිලිසෙන යකඩ හුලකින් ඇන ගන්න කියලා. ඒක සැපයි කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අපි කණෙන් ශබ්ද අහනවා. කණෙන් ශබ්දයක් අහන්නේ කොහොමද? කණයි ශබ්දයයි විඥානයයි කියන තුනම එකතු වෙන්න ඕන. ඒතකොට කණයි ශබ්දයයි විඥානය එකතු වුණාට පස්සේ ඒ ස්පර්ශය නිසා කන තුර සැප විඳීම් ඇති වෙනවා. දුක් විඳීම් ඇති වෙනවා දුක් සැප රහිත විඳීම් ඇති වෙනවා සැප විඳීමක් නම් කනට ඇහෙන ශබ්දය තුල ඇති උනේ මොකද්ද මතුවෙන ආශ්‍රවේ රාගානුසය මතුවලා එනවා දුක් විඳීමක් ඇති වුණා නම් පටිඝානුසය දුක් සැප රහිත විඳීමක් නම් අවිජ්ජානුසය මතුවෙනවා ඔන්න ධර්ම අවබෝධයක් නැති කෙනාට අවිද්‍යා සාගත කෙනාගේ හිතේ තියෙන අභ්‍යන්තරිකව තියෙන කෙලෙස් අර කනට ඇහෙන ශබ්දයට අනුව ඒ තුල ආස්වාදේ මතුවලා එනවා. ඒ ශබ්දේ යම් සැපයක්, එක්ක ගැටෙන ස්වභාවයක්, එක්ක මුලාවක් තිබුණා නම් මේ රාග දේශ මොහ ඇවිස්සලා එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් කනින් ශබ්දයක් අහලා ඒ ශබ්දයේ තුල තියෙන නිමිත්තක් එක්ක ඒකේ කොටසක් මතක තියාගෙන ඒකම හිත හිත කෙලෙස් අවුස් අවුස් ඉන්නවා. දැන් අපි හිතමු ඔන්න ඔබට කෙනෙක් බයිනවා. ඔබට හොඳට බැනගෙන බැනගෙන බැනගෙන යනවා. දැන් මේක ඇහෙන්නේ කොහින්ද? කන හරහා ඇහෙන්නේ. එතකොට කනයි ශබ්දයයි විඥානයයි. ඔන්න ඇහුණා. ඇහුණට පස්සේ ඔබ ඒකේ නිමිත්ත සම්පූර්ණයෙන් මතක තියාගන්න. මොකද්ද නිමිත්ත වෙන්නේ එතකොට? ඒ බැනපු වචන ටික ඉස්පිලි පාපිලි නැතුව මේ කාමට මෙසේ කීවේය කියලා සම්පූර්ණයෙන් මතක තියාගන්නවා. එක්ක නිමිත්තක කොටසක් මතක තියාගන්න. සම්පූර්ණ කියපු ටික මතක තියාගන්න බෑ. නමුත් සැර වචන ටික විතරක් මතකයි. මෙහෙම කිව්වනේ කියලා ඔන්න කෑල්ලක් දෙකක් හරි තැන් තැන් වලින් මතක තියාගන්න. මතක තියාගෙන ඒ නිමිත්තම හිත හිත ඉන්නමෝ මට මෙහෙම කිව්වා මෙහෙම කිව්වා මෙහෙම කිව්වා කිය කී කන්න ගියත් නාන්න ගියත් නිදියන්න ගියත් හැම වෙලාවෙම අරක හිත හිත ඇවිස්සි ඇවිස්සි ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කණෙන් අහන ශබ්දය තුල නිමිත්තක් හෝ නිමිත්තක කොටසක් මතක තියාගෙන ඒ තුල කෙලෙස් ඇවිස්සෙන ස්වභාවයෙන් හිත හිත හිටියොත් එක්ක ගති දෙකයි කියවා ඒ වෙලාවේ මැරුණොත් තියෙන්නේ එක්ක නිරය එක්ක තිරිසන් ලෝකේ බුදුරජාණන් වහන්සේ වදාලා ඊට වඩා හොඳයි කියව මහණෙනි රත් වෙලා දිලිසෙන ගිනිගෙන දිලිසෙන යකඩ නියනක් අරගෙන කන කපා ගන්න කිව්වා. කන පතුරු ගහ ගන්න කිව්වා. ඒක ඊට වඩා සැපයි කිව්වා. දැන් ගිනිගෙන දිලිසෙන යකඩ නියනකින් කන පතුරු ගහලා කනට ඇන ගන්නවා. ඊට පස්සේ මොකක් වෙයිද? එක්ක කම්බිරේ හරි මොනවා හරි ඇතුළේ විනාශ වෙලා කන් ඇහෙන්නේ නැතු වෙයි. නමුත් ඒ හේතු කරගෙන යකඩ නියනකින් කන රැස්සා කියලා නිරියන්නෙත් නැහැ, තිරිසරෙක් වෙන්නෙත් නැහැ. නමුත් අර කනට ඇහෙන ශබ්දයේ තුර තියෙන කෙලෙස් උපද්දවන දේවල් හිත හිත ඒ තුලම ජීවත් වෙන්න ගියොත් ඒ වෙලාවේ මැරුණොත් එක්ක නිරේ එක්ක තිරිසන් ලෝකෙ විතරයි කියන. ඒ නිසයි කියනවා මහණෙනි මේ කනට ඇහෙන ශබ්දයේ තුල තියෙන නිමිති හිත හිත හිත හිත ඒ තුල ආස්වාදයෙන් ඉන්න එපා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා නාසය ගැන කොහොමද අපට ගඳ සුවඳ දැනෙන්නේ? නාසයයි ගඳ සුවඳයි විඥාණය එකතු වෙන්නට ඕන ගඳ සුවඳක් දැනෙන. ඒකට කියනවා නාසයේ ස්පර්ශය කියලා. මේ නාසයේ ස්පර්ශය නිසා සැප දුක් උපේක්ෂා විඳීම් ඇති වෙන සමාහයට අපිට සුවඳක් දැනුණොත් අපි කැමති. සැප සහගත විඳීමක් ඇති වෙනවා. ඒ තුල මතුවලා එනවා රාගානුසය. කවුරු හරි අපේ නහයට ගෙනල්ලා මොකක් හරි සැරක් අල්ලලා යනවා. එතකොට මොකද වෙන්නේ? තරහ ඒ දුක් ඒ සැරත් එක්ක තරහ යනවා. අන්න පටිඝානුසේ මතුවලා එනවා. සාමාන්‍යයෙන් ඔය අපි ඇවිදිනකොට සාමාන්‍ය තියෙන විඳීම තුළ අපි ඒ ගඳ ගඳත් නැහැ සුවඳත් නැහැ සාමාන්‍ය ස්වභාවයක් දැනෙනවා. ඒ තුළ තියෙන අවිද්‍යාව. අවබෝධයෙන් විඳිනව නෙමෙයි අපි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් නාසයට ගඳ සුවඳක් දැනුණට පස්සේ ඒ ගඳ සුවඳේ නිමිත්තක් මතක තියාගන්න. එක්කෝ ඒකේ කොටසක් මතක තියාගෙන ඒකම සිහි කර කර ඒ තුල ආස්වාදයෙන් බැසගෙන ඉන්නවා. ඒ කෙනා ඒ නාසයට දැනිච්ච ගඳ සුවඳේ ආස්වාදයෙන් හිත හිත හිත ඉඳ ඉන්න වෙලාවක මැරුණොත් එහෙම ගති දෙකයි කියව තියෙන. එක්කෝ නිරය එක්ක තිරිසන් ලෝකේ. බුදුරජාණන් වහන්සේ වදාලා පහණිනි ඔయిత වඩා හොඳයි කීවා. ගිනිගෙන දිලිසෙන යකඩ නියනක් අරගෙන නාසයේ හූර ගන්න කිව්ව. නාසයේ කපලා දාන්න කිව්ව, නියනින් රැහැලා දාන්න කිව්ව. ඊට වැඩිය හොඳයි කිව්ව. නාසයේ නියනින් රැස්සා කියලා නිරියන්නේ නමුත් නාසයේත දැනිච්ච ගඳ සුවඳ තුල කෙලෙස් සහිත නිමිති මතක තියාගෙන එක්ක කොටසක් මතක තියාගෙන ආස්වාදයෙන් හිත හිත හිටියොත් ඒ වෙලාවක මැරුණොත් එක්ක නිරේ එක්ක තිරිසන් ලෝකේ බලන්න කොයිතරම් භයානක තත්ත්වයක්ද ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දිව දිවට රසයක් දැනෙන්නේ කොහොමද දිවයි රසයයි විඥානයයි එකතු වෙන්නට ඕන ඒකට කියනවා දිවේ ස්පර්ශය කියලා. දැන් අපට අපි කැමතිම රසයක් අපට දැනෙනවා. දිවට දැනෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒ රසී මතක තියාගන්නවා නිමිත්තක්. අසවල් එක මිහි රසයි. කියලා හිතාගෙන දැන් ඒ රසයට ඇලුම් කර කර ඉන්නවා. එක්කෝ අපිට මොනවා හෝ අපි අප්පිරි අපි හිතමු කවුරු හරි මොනවා හරි තියෙනවා යා කන්න අකමැති අප්පිරිය කෑමක් තියෙනවා. කවුරු හරි ඕක මොකක් හරි එකක් අස්සේ තියලා හංගලා හරි කවනවා. මෙයාව තරහ ගස්සන්න. දැන් මෙයා අප්පිරිය දෙයක් මොනවා හරි දිවේ ගෑවුනාට පස්සේ මෙයාට මොකක්ද ඇති වෙන්නේ? තරහ. ද්වේෂයක් ඇති වෙනවා. අභ්‍යන්තරයේ තියෙන පටිඝානුසය මතුවලා එනවා. සාමාන්‍ය දේවල් කන ওই වතුර මොන මොනවා හරි දේවල් තුල අවිද්‍යානුසය මතුවලා එනවා. දැන් මේ විදිහට සැප දුක් උපේක්ෂා කියන විඳීම් දිවට දැනෙන රසය තුල මතුවලා එනවා. අපි ගමු යම් කිසි කෙනෙක් දිවට රසයක් දැනුණාට පස්සේ ඒ රසයට ඇලුම් කරමින් ඒකට ඇලීම නිසා එක්ක සම්පූර්ණ රසය මතක තියාගන්නවා. එක්ක ඒකෙන් කොටසක් නිමිත්තක් අරගෙන මතක තියාගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට දිවට දැනෙන රසයට මුලා වෙලා එක්කො රසයේ මතක තියාගෙන හිත හිත ඉන්නවනම් ඒකේ නිමිත් එක කොටසක් හරි හිත හිත හිත හිත කෙලෙස් උපද්දව උපද්දව ඉන්නවනම් ඒ වෙලාවේ බැරි වෙලාවක් හුස්ම ටික ගහලා ගියොත් එහෙම එක්කො නිරය එක්කො තිරිසන් ලෝකේ ওই දෙකෙන් එකයි කිව උරුම වෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඊට වඩා හොඳයි කිව්වා ගිනිගෙන දිලිසෙන කතුරක් අරගෙන දිව කපා ගන්න එක. ඊට වඩා සැපයි කිව්වා. ඇයි ගිනිගෙන දිලිසෙන කතුරකින් දිව කැපුවා කියලා එක්කෝ ඩිරේ යනවද? නෑ. තිරිසනෙක් වෙනවද දිව නෑ කියලා? නෑ. නමුත් දිවට දැනෙන රසය තුල මුලාවෙන් හිටියොත් එක්කෝ ඩිරේ එක්කෝ තිරිසල්ලුක. මම එක සිදුවීමක් කියන්න. ওই වෙච්ච දෙයක් ඒ තමයි ඔන්න එක්තරා මහත්තෙක් දැන් එයාගේ නෝනා මේ ළඟදී ආවමාව හම්බෙන්න දැන් පිළිකාවක් හැදිලා. දැන් මුඛ පිළිකාවක් මුඛ කියන්නේ කටි. දැන් හැදිලා ඉවර වෙලා දැන් බෙල්ලෙන් මෙව්ව කරලා ඉවරලා බටයක් දාලා එතනින් තමයි කෑම දෙන්නේ. ඉතින් දැන් කතා කරන්නත් අමාරුයි. ඔබ දැකලා ඇති සමහරුන්ගේ මේ කම්බුල් වලින් මේ අයින් කරනවා. ඒ හැදුනට පස්සේ අයින් කරලා ඒ කොටස් අයින් කරලා සම්පූර්ණ මූණ වහලා තියෙනවා. ඉතින් කතා කරන්න බෑ ලියලා තමයි දෙන්නේ. ඉතින් දැන් මේ gedara ඉන්න අයටත් ඉතින් නෑනේ මේ මොලයක් ධර්මයේ දන්නේ නැති අයට මේ අය ගිහින් ඉතින් හිත හදන්න මොනවද කන්න ආස? දැන් ආස දේවල් කවන්න පුළුවන්ද? දැනෙන්නේ නැහැ. ඉතින් මේ මෝඩ මිනිස්සු ගිහිලා අහනවා මොනවද කන්න ආස? ඊට පස්සේ ඉතින් කොල කෑල්ලක් අරගෙන ඒකේ ලියලා දෙනවා කට්ට සම්පූලයක් රොටියක් මට මේවා මේවා ගෙනත් දෙන්න කියලා. දැන් රහ දැනෙනවාද? නෑ. අන්න බලන්න එතකොට අර මොකද්ද? තාම හිතේ පිහිටලා තියෙන්නේ. අර දිවට දැනෙච්ච රසය තුල ඒ පිහිටව ගත්ත නිමිති ටික තාම හිතේ පිහිටවගෙන ඉන්නවා. ඒ නිමිත්තේ ආස්වාදයේ තුල තමයි ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ආස්වාදයේ හිත හිතේ රසයට ඇලුම් කර කර ඉන්නේ නැද්දි මරණයටපත් වුණොත් ගති දෙකයි. එක්ක නිරය එක්ක තිරිසල් ලෝකේ. ඊට වඩා හොඳයි කිව දිව කපා ගන්න එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කයට පහසක් දැනෙන කොහොමද කයට පහස දැනෙන්නේ? කයයි පහසයි විඤ්ඤාණයයි එකතු වීම නිසා. එතකොට කයයි පහසයි විඤ්ඤාණයයි එකතු වුණාට පස්සේ කයට පහසක් දැනෙනවා. සමහරට සැප සහගත ස්පර්ශයක් නම් කයට දැනුනේ සැප සහගත පහසක් දැන. දුක් සහගත කටුක ගොරෝසු කවුරු හරි ගහනවා ඇඟට. අන්න දුක් සහගත ස්පර්ශය කයට. සීනිඳු තමන් කැමති පහසක් දැන්නට පස්සේ ඒ තුල රාගානුසය මතුවෙනවා. ඒකනේ ඔය කොච්චර මේ වැරදි වැඩ කරන්නේ මිනිස්සු මේ පහසට ඇලුම් කරගෙන. ඊළඟට සමහර විට තමන්ට කයට දුක් සහිත පහසක් දැනුණාට පස්සේ ඒක හිතේ තියාගෙන පරිගන්න යනවා. යම් කිසි ගැටිලා රණ්ඩු වුණා ගහගත්තා. ඒක හිතේ තියාගෙන ඉන්න. මට මෙහෙම ගැහුවා මෙහෙම ගැහුවා මේකෙන් පලිය ගන්නම් කියලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ අදාළ මේ විදියට කයට යම් පහසක් දැනුණට පස්සේ යා මොකද කරන්නේ? මේ පහස මතක තියාගෙන ඉන්නවා. එක්කෝ ඒක සම්පූර්ණයෙන්ම නැත්නම් කොටසක් හරි නිමිත්තක් හෝ නිමිත්තේ අණු කොටසක් හරි මතක තියාගෙන ඒක සිහි කර කර කෙලෙස් උපද්දව උපද්දව ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වෙලාවේ මැරුණොත් එහෙම ඒ පහස ගැන හිත හිත ඉන්න වෙලාවක මැරුණොත් ගති දෙකයි එක්ක නිරය එක්ක තිරිසන් ඊට වඩා හොඳයි කීවා රත් වෙච්ච පිහියක් අරගෙන කැත්තක් අරගෙන කය රැහැ ගන්න කීවා මේ අතපය ඇඟ ඔක්කොම රැහැලා රැහැලා දාගන්න කීවා දැන් අපි ගමු කවුරු හරි කෙනෙක්ගේ කය රහිනව අර නිරේ තියෙන්නේ නිරිපල්ල උඩ ඉඳන් පල්ලෙහාට රැහැගෙන යනවා පල්ලෙහා ඉඳන් උඩට රහිනවා. ඒ වගේ රැහැලා දානවා කාගේ හරි. එහෙම සමහර විට තියෙනනේ පණ පිටින් හැම ගලවන දඬුවනුත් දෙනවනේ සමහර කාලවල. ඒ වගේ රහිනවා. දැන් එයා ඒ වේදනාවෙන් මරණයටපත් වෙනවා. කොහේ යයිද? සමහර විට පින් කරපු කෙනෙක් නම් අර වේදනාවත් එක්ක ගැටෙන්නේ නැතුව හිටියොත් සුගතිය යන්නත් පුළුවන්. එයා කරපු කර්මානුරූප කොහේ හරි උපත කරා යනවා. සමායට ධර්මයේ අපි ගමු ධර්මයේ දියුණු කරපු කෙනෙකුට කවුරු හරි වද දීලා මරණ ওই විදියට කය රැහැලා. එයා කුසුගතියක යනවා. එතකොට කය රැස්සා කියලා ඒ හේතුව නිසා නිරේ යන්නෙත් නැහැ, තිරිසන් ලෝකේ යන්නෙත් නැහැ. එයා කොහේ හරි උපත කරා යනවා නම් යන්නේ එයා රැස් කරගත් කර්මයට අනුව. නමුත් යමේ කයට දැනෙච්ච පහස ගැන හිත හිත කෙලෙස් උපද්ද උපද්ද ඉන්නවා. ඒ වෙලාවේ මැරුණොත් ගති දෙකයි. එක්ක නිරය එක්ක තිරිසන් ලෝක බලන්න කොච්චර භයානකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා කයට දැනෙච්ච පහසක් ගැන හිත හිතා ඉන්නවට වඩා හොඳයි කියව කය රැහැගන්න එක රත් වෙච්ච දෑගැත්තක් හරි පිහියක් හරි අරගෙන කය රැහැලා දාගන්න කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මනස ගැන මනසට අරමුණක් දැනෙන නම් මනසයි අරමුණයි විඤ්ඤාණය එකතු වෙන්නට ඕන. අපි වැඩිපුරම කරන්නේ මනස දැන් මොනවද මේ මනසේ අරමුණු හැටියට අපි තුල තියෙන්නේ? අර මතකද උන්නාබ කියන බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ඇස කන නාසය, දිව, කය කියන එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙන පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ මොකක්ද ඇහුවා. ඇහැට ගෝචර වෙන්නේ රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස. එතකොට එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන්. මේ පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ බුදුරජාණන් වහන්සේ වදාළ මනසයි. ඇහැ මනස පිළිසරණ කරගෙන තියෙන්නේ. කන මනස පිළිසරණ කරගෙන. දිව මනස පිළිසරණ කරගෙන. කය මනස පිළිසරණ කරගෙන. ඒ නිසයි ඇහෙන් යමක් දැක්කට පස්සේ අපිට අවුරුදු ගාණක් ගිහින් හරි මතකයි. කනට යමක් ඇහුණට පස්සේ හොඳට මතක නැද්ද? ධර්මයේ වගේ එකක් නම් අමතක වෙනවා. නමුත් බැන්න එකක් එහෙම හොඳට මතකයි. නාසයේට ගඳ සුවඳක් දැනුණොත් ඒක මතකයි කාලයක් ගිහින් හරි මතක්. එතකොට මේ මතකයේ තියෙන්නේ ඇයි? මේ ඇස කන නාසය දිව කය මනස පිලිසරණ කරගෙන තියෙන නිසායි මතක තියෙන්නේ. එතකොට මේ මනසේ අරමුණු හැටියට අපි තුල තියෙන්නේ ඇහෙන් දැකපු දේවල් ඔස්සේ ගොඩනගාගත්ත දේවල්. කනෙන් දැකපුවා ඔස්සේ ගොඩනගපු දේවල්. නාසයට දැනිච්ච දේ ඔස්සේ ගොඩනගාගත්ත දේවල්. දිවට දැනෙච්ච දේ ඔස්සේ ගොඩනගපු දේවල්. කයට දැනෙච්ච පහස ඔස්සේ ගොඩනගපු දේවල් තමයි තියෙන්නේ මනස තුල. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ යමෙක් අවදියෙන් ඉඳගෙන, ඒ කියන්නේ නිදියන්නේ නැතුව අවදියෙන් ওই ඉන්න වෙලාවක දැන් මේ කෙලෙස් සහිත දේවල් හිත හිතා හිත හිතා ඇහෙන් දැකපු දේවල් කනෙන් අහපු දේවල් නාසයට දැනෙච්ච දේවල් දීවතට දැනෙච්ච දේවල් මේවා හිතේ තියාගෙන තනියෙන් හිත හිත හිත හිත තනියෙන් කල්පනා කර කර ඉන්නවා. ජීවිතේ වැඩිපුරම කරන්නේ ඕක නෙවෙයිද? ඕක තමයි කරන්නේ ඔහේ ඉඳ ගන්නවා ඉඳගෙන මොනවා හරි වැඩ ටික කරලා ඉවර වෙලා ඉඳගෙන තනියෙන් එක්ක hina වෙවි ඉන්නවා. එක්කෝ මොනව මොනවා හරි මතක් කර කර එක්ක තනියෙන් දුක හිතන දේක් මතක් වුණොත් තනියෙන් හූල්ලනවා එක්ක අඬනවා එක්ක අනාගතය ගැන මොන මොනවා හරි හිත හිත ඉන්නවා ඌව තමයි තියෙන්නේ Tamange හිතෙන් එක්ක මොනවා හරි ප්ලෑන් අනාගතය ගැන මෙහෙම මෙහෙම හිතනවා මොනවා හරි එක්ක දුක් වෙන දේක් මතක් වුණොත් ඒ ගැන හිතලා දුක් වෙනවා සැප සහගත දේක් මතක් වුණොත් ඒ ගැන හිත හිත සතුටු වෙනවා එතකොට මේ කෙලෙස් සහිත දේවල්ම හිත හිත හිත හිත මනසෙන් ඒ තුල ජීවත් වෙනවා. ඕක තමයි කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදියට හිත හිත හිත හිත ඒවැ නිමිති මතක් කර කර එක්ක නිමිති වල කොටස් හරි මතක් කර කර කෙලෙස් උපද්ද උපද්ද ඉන්නවට වඩා හොඳයි කියෝ නිදා ගන්න කියලා. මනසට උල් දාලා හරන්න බෑනේ යකඩ උල්. බුදුරජාණන් වහන්සේ වදාලා නිදා ගන්න කියලා. ආන්න හොඳ දෙයි. දැන් මම දැක ගොඩක් අය නිදි දැන්. ඒ මොකද ඒ? බනහන්න ඇවිල්ලා නිදියන්නේ. මේ අයට හිතෙන්නේ නැති ධර්මය අහනවට වැඩිය හොඳයි කියලා හිතෙන්නේ නැති නිදාගන්න එක. එහෙම එකක් නෙවෙයි මේකේ තියෙන්නේ. කෙලෙස් සහිත දේවල් හිත හිත ඉන්නවට වඩා හොඳයි කියව නිදාගන්න කියව. බුදුරජාණන් වහන්සේ නිින්ද ගැන කරුණු තුනක් පෙන්නනවා. නින්ද කියන්නේ ජීවිතේ වඳ බව කීවා. නින්ද කියන්නේ ඵල රහිත බව කීවා. නින්ද කියලා කියන්නේ මුලාවයි කීවා. ඔන්න නින්දට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචන. නින්ද කියන්නේ ඵල රහිත බව. නින්ද කියන්නේ මුලාව, නින්ද කියන්නේ ජීවිතේ වඳ බව. ඒකට හේතුව දැන් අපි ජීවත් වෙලා ඉන්න අපි දැන් ඇහැරගෙන ඉන්නේදී අපි හිතින් හිත හිත ඉන්නකොට කෙලෙස් සහිත දේවල් කර්මය හැදෙනවද නැද්ද මනස තුල? කර්මය හැදෙනවා. ඒ කියන්නේ දැන් චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. චේතනාව තමයි කර්මය. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා කයෙන් ක්‍රියා කරනවා, වචනෙන් කතා කරනවා, මනසෙන් හිතනවා. එතකොට මනස තුල අපි හිත හිත ඉන්නේ නැද්ද චේතනා චේතනාවේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මනසෙන් දේශ කර කර ඉන්නවනම් ඊට අනුව කර්මය හැදෙනවා. එතකොට මනසින් ඊර්ෂියා කරනවනම් ඊට අනුව කර්මය හැදෙනවා. මනසින් හිතන හිතන අරමුණක් අරමුණක් පාසා මෛත්‍රී වඩනවනම් ඊට අනුව කර්මය හැදෙනවා. මෛත්‍රියට පින් රැස් වෙනවා. අකුසලයක් හිතනවනම් අකුසලයට අනුව පව් රැස් වෙනවා. නිදාගෙන ඉන්නකොට පේන දේවල් වලට අනුව කර්මය හැදෙනවද නැද්ද? හැදෙනවද නැද්ද? හැදෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ නිନ୍ଦ කියන්නේ ජීවිතේ ඵල රහිත බව කියවා. නිନ୍ଦ කියන්නේ මුලාව කියවා. නිନ୍ଦ කියන්නේ වඳ බව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා නින්දෙදී කර්මයේ වඳයි. විපාක දෙන්නේ නැහැ. ඒක බලවත් දෙයක් නෙවෙයි. නමුත් ඇහැරගෙන ඉන්නේද්දි යමක් හිත හිත හිටියොත් ඒකට විපාකයේ පිනිස කර්මය හැදෙනවා. ඊට වඩා හොඳයි කියලා බුදිය ගන්න කියනවා. දැන් නම් නිදා ගන්න එපා. ගෙදර ගිහිල්ලා කෙලෙස් සහිත දේවල් හිත හිත ඉන්නවට වඩා හොඳයි කියලා නිදා ගන්න. එතකොට ඒක තමයි කරන්න තියෙන්නේ. එහෙම ගත්තොත් දවසේ පැය 24ම නිදාගෙන ඉන්න වෙන්නේ නේ. බලන්න එතකොට ස්වභාවය ඇයි දැන් අපි ගත්තොත් නින්දෙදි කර්මය හැදුනා නම් අපි මෙලහට මිනිමරුවෝ. නින්දෙන් මිනිමරලා නැද්ද? නින්දෙන් නොකරන දෙයක් තියනවද? කොච්චර හීන පේනවද? මිනි මරනවා, හොරකම් කරනවා, සමාජයට නොයෙක් වැරදි වැඩ කරනවා, බොරු කියනවා. සැබෑ ජීවිතේ බොන්න බැරි අය නින්දෙන් බොනවා. නින්දෙන් ගංජා ගහනවා, නින්දෙන් සුරුට්ටු අදිනවා. නින්දෙන් බීලා වැටිලා ඉන්නවා. නින්දේ කොච්චර දේවල් කරනවද? යුද්ධ කරනවා. ගහ ගන්නවා, රණ්ඩු වෙනවා, මිනි මරා ගන්නවා, ගෙවල් හදනවා. එතකොට මේ නින්දේ මොනවද දැක්කත් කර්මය හැදෙන්නේ නැහැ. කර්ම රැස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් දැන් පැවිදි බවට පත් වෙලා බොහෝම ಗುಣධර්ම රැකගෙන සිල් රැකගෙන හිටියා. ඉතින් මේ සිල් රැකගෙන බණ භාවනා කරගෙන ඉන්න ගමන් උන්වහන්සේ දවසක් නිදාගත්තට පස්සේ නිින්දෙන් දැක්කා හීනයක්. හීනෙන් දැක්කා තමන් විවාහ දැන් විවාහ වෙලා ඉඳලා පස්සේ පැවිදි වෙච්ච කෙනෙක්. තමන්ගේ විවාහ වෙච්ච බිරිඳත් එක්ක තමන් වැරදි ජීවිතයක් ගත කරපු. ඒ කියන්නේ කාමසේවණී දෙන හැටි නිින්දෙන් දැක්ක හීනයක් හැටියට. දැන් මේ හාමුදුරන්ට ඇහැරුණා. බය හිතුණා අප්පා මං මගේ Brahmacharya විනාශ වුණාද කියලා හිතුණා. දැන් හිතිලා දැන් ඕන්න දැන් සිවුරු ඇරලා යන්න. දැන් ගියා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මගේ අතින් විශාල වැරද්දක් වුණා කියලා. මම Brahmacharyaව විනාශ වුණා කියලා මගේ අතින්. මම දැන් සිවුරු ඇරලා යන්න යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා කොහොමද ඒ විනාශ වුණේ? මට මේ විදිහ කියන්න කිව්වා. ස්වාමිනී භාගතුන් වහන්සේ මම නිදාගෙන ඉන්නකොට මම මේ විදිහට දැක්කා කිව්වා හීනෙන් මෙහෙම. බුදුරජාණන් වහන්සේ වදාලා නිින්දෙන් දැක්කට සිල් කැඩෙන්නේ නැහැ ඒක කර්මයක් නෙවෙයි කිව්වා. ඒක ජීවිතේ වඳ බව කිව්වා. මුලාව කිව්වා ඵල රහිත බව. ඒ නිසා එවැනි හීන දකින්නේ නැහැ කිව්වා සිහියෙන් නිදා ගන්න කිව්වා. එවැනි කෙලෙස් සහිත හීන පේන්නේ අසිහියෙන් සිහි මුලා වෙලා නිදාගත්තට පස්සේ තමයි කෙලෙස් සහිත හීන පේන්නේ. ඒ නිසා හොඳට සිහිය පිහිටවාගෙන ධර්ම මානසිකාරයකයේ දෙමින් නිදාගන්න කියලා. දැන් බලන්න ඒකනේ මෛත්‍රිය ගැන කියන්නේ. නිදා ගන්න කලින් මෛත්‍රී කරලා මෛත්‍රී අරමුණේ නිදා ගන්න කියනවා. ඊට පස්සේ සුඛං සූපති සැපසේ නිින්ද යනවා. සැපසේ අවදි වෙන්නත් පුළුවන්. න පාපකං සුපිනම් පස්සති. පහුකාර හීන පේන්නේ භයානක හීන, බය වෙන දේවල්, නොයෙක් කෙලෙස් සහිත දේවල් හීනෙන් පේන්නේ අන්න බලන්න. ඒ රැකවරණේ තියෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා කෙලෙස් සහිත දේවල් හිත හිත හිත හිත ඇහැරගෙන ඉන්නේ නැද්දි මැරුණොත් ගති දෙකයි. එක්ක නිරය එක්ක තිරිසන් ලෝකය. ඊට වඩා හොඳයි කියෝ නිදාගන්න කියෝ. මොකද නිින්දෙන් මැරුණොත් එහෙම නිින්දෙන් දැක්ක දේ මුල් කරගෙන නෙමෙයි උපත කරා යන්නේ. තමන්ගේ ජීවිතේ රැස් කරගත්ත දේවල් වලට අනුවයි හැදිලා තියෙන විපාකයට අනුවයි නිින්දෙන් මැරුණොත් උපත කරා යන්නේ. ඉතින් මේ විදිහට ආයතන හය මුල් කරගෙන ඇස කන නාසය දිව කය, මනස කියන ආයතන හය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයන් කෙලෙස් සහිත අරමුණු අරගෙන මතක තියාගෙන කෙලෙස් උපද්ද උපද්දව ඒවැ නිමිති සටහන් හිත හිත ඉන්නේ නැද්දි මැරිලා නිරේ තිරිසන් ලෝකේ උපත කරා යන හැටි පෙන්වලා දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා ඊට වඩා හොඳයි එක්ක ඇහැට ඇන ගන්න එක රත් වෙච්ච උලකින්. නියනකින් කන කපා ගන්න එක ඊට වඩා හොඳයි කිව්වා. නාසය සූර ගන්න එක හොඳයි කිව්වා. දිව කපා ගන්න කිව්වා රත් වෙච්ච කතුරකින්. කය රැහැලා දා ගන්න කිව්වා. හිත හිත ඉන්නට වඩා නිදා ගන්න කිව්වා. මේ විදිහට ධර්මයේ දේශනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය ශ්‍රාවකෙක් මේ විදිහට කල්පනා කරන්න පුරුදු වෙනවා. ආර්ය ශ්‍රාවකයා කියන්නේ ආර්ය කියන්නේ බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක කියන්නේ උන්වහන්සේව සරණ යන්න කෙනා. එතකොට තුනුරුවන් සරණ ගිය තුනුරුවන් පිහිට කරගත්ත ධර්මාවබෝධයට හිත පිහිටවපු ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා රත් වෙච්ච ගිනිගෙන දිලිසෙන යකඩ හුලකින් මම ඇහැට ඇනගන්නේ නැහැ. ඒ වෙනුවට මොකද්ද කරන්නේ? මම ඇස අනිත්‍යයි කියලා සිහි කරනවා. ඇසට පේන රූප අනිත්‍යයි කියලා සිහි කරනවා. ඇසේ හටගන්න විඤ්ඥානය අනිත්‍යයි කෙරසිහි කරනවා. ඇසේ හටගන්න විඳීම අනිත්‍යයි කෙරසිහි කරනවා. ඇසේ හටගන්න හඳුනා ගැනීම අනිත්‍යයි කෙල සිහි කරනවා. ඇසේ හටගන්න චේතනාව අනිත්‍යයි කෙල සිහි කරනවා කියලා ඇසත් ඇස මුල්ලලා හටගන්න පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය වසයෙන් දුක් වසයෙන් අනාත්ම වසයෙන් නුවනින් විමසමින් යෝනිසෝ මනසිකාරයේ දෙනවා. අන්න ආර්ය ශ්‍රාවකයා ධර්ම අවබෝධය කරා යන හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය ශ්‍රාවකය කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ වදාලා කනින් ඇහෙන ශබ්ද ගැන හිත හිතා කෙලෙස් උපද්ද උපද්ද ඉන්නවට වඩා හොඳයි කියව කන රත් වෙච්ච නියනකින් රැහැලා දාන එක. එයා කල්පනා කරනවා නෑ මම නම් රත් වෙච්ච නියනක් අරගෙන කන රහින්නේ නෑ. ඊට වඩා වැදගත් දෙයක් මං කරනවා. මම නිමිති හිතේ හිටින්නේ නැති විදිහට කණෙන් ඇහෙන ශබ්දවල නිමිති හෝ සටහන් මතක තියාගන්නේ නැති විදිහට විදර්ශනා කරලා අතහරිනවා කියලා කන අනිත්‍යයි කියලා සිහි කරනවා. කනට ඇහෙන ශබ්ද අනිත්‍ය වශයෙන් සිහි කරනවා. කනේ හටගන්න විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් සිහි කරනවා. කනේ හටගන්න විඳීම අනිත්‍ය වශයෙන් සිහි කරනවා. කනේ හටගන්න හඳුනා ගැනීම අනිත්‍ය වශයෙන් සිහි කරනවා. කනේ හටගන්න චේතනාව අනිත්‍ය වශයෙන් සිහි කරන. අන්න ආර්ය ශ්‍රාවකය කරනදී. එතකොට එයා කන සූරගන්නේ නැහැ. එයා මොකද කරන්නේ? අවබෝධේ කරා යන විදියට කනත් කන මුල් වෙලා හටගන්න පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරන. එතකොට අර කනට ඇහෙන ශබ්දේ නිසා යම් නිමිත්තක් නිමිත්තක කොටසක් ඒව හිතේ හිටින් නැතුව ඒවා ඒ ඒ තැනම නිරුද්ධ වෙලා යනවා. ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ වදාළ අර බාහ්‍ය දාරු චීරීට දිත්තේ දිට්ට මත්තම් භවිස්සති දැක්කෝ දැක්ක විතරයි ඒකේ නිමිති සටහන් තියාගන්න එපා ඒ දැකීම මාත්‍රෙන් අවසන් කරන්න කියව සුතේ සුත මත්තම් භවිස්සති ඇහුනොත් ඇහුණ විතරයි එතනින් එහා තියාගන්න එපා කිව නිමිති සටහන් තියාගෙන හිත හිත ඉන්න එපා කිව එතනම අනිත්‍ය වශයෙන් සිහි කරලා අතහැරලා දාන්න කිව්වා මුතේ මුත මත්තම් භවිෂ දැනුනොත් දැනුණා විතරයි. කිව්වා නාසයට ගඳ සූඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා. ඒවා එතනින්ම ඉවර කරගන්න කිව්වා. එතනින් එහා නිමිති ගන්න එපා විඥානේ විඥාන මත්තම් භවිෂති යමක් හිතුනොත් ඒක ස්පර්ශය නිසා හටගත් සිතීමක් හැටියට දකින්න කිව්වා. ඒ තුල කෙලෙස් උපද්දවන්න එපා කිව්වා නිමිති අරගෙන. අන්න දාරුචීරීට වදාළ බණපදේ. බලන්න ඒකම නෙවෙයිද මේ විස්තරාත්මකව තියෙන්නේ. ඒකමයි. එතකොට මේවා එකින් එකට එකින් එකට පුරුක් වගේ ගැළපිලා යන ධර්මයක්. ස්වාක්ඛාතයි. බලන්න මනාකොට දේශනා කරපු ධර්මයක ස්වභාවය එකින් එකට ගැළපිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය ශ්‍රාවකයා කල්පනා කරන බුදුරජාණන් වහන්සේ වදාලා මේ නාසයට දැනෙන ගඳ සුවඳ ගැන හිත හිත කෙලෙස් උපද්දවනට වඩා හොඳයි නියනක් අරගෙන නාසයේ රැහැලා දාන එක. එයා කල්පනා කරනවා නෑ මම නාසයේ රහින්නේ නෑ. නමුත් ඊට වඩා මම බුද්ධිමත් දෙයක් කරනවා. මම නාසයට දැනෙන ගඳ සුවඳ නිමිති සටහන් තියාගන්නේ නැතුව ඒ ඒ තන විදර්ශනා කරලා අතහරිනවා. එයා මොකද කරන්නේ? නාසය අනිත්‍යයි කියලා සිහි කරනවා. නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි කියලා සිහි කරනවා. නාසයේ හටගන්න විඥානය අනිත්‍යයි කියලා සිහි කරනවා. නාසයේ හටගන්න විඳීම අනිත්‍යයි කියලා සිහි කරනවා. නාසයේ හටගන්න හඳුනා ගැනීම අනිත්‍යයි කියලා සිහි කරනවා. නාසයේ හටගන්න චේතනාව අනිත්‍යයි කියලා සිහි කරලා පැහැර කරනවා. අන්න නාසියත් නාසයේ මුල් වෙලා හටගන්න පංච උපාදානස්කන්ධයත් විදර්ශනා වඩලා අනිත්‍ය වශයෙන් දකිමින් අවබෝධයෙන් වාසය කරනවා කෙලෙස් උපද්දව උපද්දව ඉන්නේ නැහැ. ඒ ඒ තැන විදර්ශනාවෙන් කෙලෙස් ප්‍රහාණය කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ආර්ය ශ්‍රාවකයා මේ විදිහට කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා දිවට රසයක් දැනුණට පස්සේ ඒකේ නිමිත්තක් හෝ කොටසක් හෝ හිතේ තියාගෙන කෙලෙස් උපද්ද උපද්ද ඉන්නවට වඩා හොඳයි. රත්විච්ච ගිනිගෙන දිලිසෙන යකඩ කතුරක් අරගෙන දිව කපලා දාන එක ඊට වඩා සැපයි කියලා. එයා කල්පනා කරුණා නෑ මම මගේ දිව කපා ගන්නේ නෑ මම මොකද කරන්නේ මම දිව අනිත්‍ය වශයෙන් වඩනවා. දිවට දැනෙන රසය අනිත්‍ය වශයෙන් බලනවා. දිවේ හටගන්න විඤ්ඥානය අනිත්‍ය වශයෙන් බලනවා. දිවේ ස්පර්සය අනිත්‍ය වශයෙන් බලනවා. දිවේ හටගන්න විදීම අනිත්‍ය වශයෙන් බලනවා. දිවේ හටගන්න හඳුනා ගැනීම දිවේ හටගන්න චේතන අනිත්‍ය වශයෙන් බලනවා කියලා අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරනවා එතකොට අර නිමිති සටහන් හිටින්නේ නැහැ. ඒ ඒ තැන විදර්ශනා වැඩෙනවා. ඒවා හිතින් බැහැර වෙලා යනවා. ඊළඟට ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ මෙහෙමත් වදාළා. කයට දැනෙන පහස තුල තියෙන කෙලෙස් සහිත නිමිති හෝ ඒවැ කොටස් හෝ මතක තියාගෙන කෙලෙස් උපද්ද උපද්ද ඉන්නවට වඩා හොඳයි කිව්වා රත් වෙලා ගිනිගෙන දිලිසෙන යකඩ කැත්තක් හරි මොකක් හරි පිහියක් හරි අරගෙන කය රැහැලා රැහැලා දාගන්න එක ඊට වඩා සැපයි කිය. එතකොට ආර්ය ශ්‍රාවකය කල්පනා කරනු නෑ මම මගේ කය රහින්නේ මම ඊට වඩා බුද්ධිමත් විදිහට කයේ පහස නිසා හටගන්න කෙලෙස් සහිත නිමිති තියෙනවා නම් ඒවා ඒ ඒ තන විදර්ශනා කළ මං අතහරිනවා. එයා මොකද කරන්නේ කය අනිත්‍යයි කියලා වඩනවා. කයට දැනෙන පහස අනිත්‍ය වශයෙන් බලනවා. කයේ හටගන්න විඥානය අනිත්‍ය වශයෙන් බලනවා. කයේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් බලනවා. කයේ විඳීම, හඳුනා ගැනීම, චේතනාව අනිත්‍ය වශයෙන් බලනවා. අන්න බලන්න බුද්ධිමත් ශ්‍රාවකයක් කයත් කය මුල් වෙලා හටගන්න පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය අනුව බලමින් වාසය කරද්දී කයේ ස්පර්ශය නිසා කෙලෙස් සහිත නිමිති හෝ සටහන් හෝ පිහිටන්නේ නෑ කය තුල. ඒවා ඒ ඒ තැන විදර්ශනා වැඩෙනවා. ඒ ඒ තැනම දුරු වෙලා යනවා. අන්න නිවන කරා යන ක්‍රමී. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ වදාලා ඇහැරගෙන ඉන්න වෙලාවට මනසෙන් කෙලෙස් සහිත දේවල් හිත හිතා හිත හිතා ඔහි කල්පනා කර කර කෙලෙස් උපද්ද උපද්දව ඉන්නවට වැඩිය හොඳයි නිදාගන්න කියනවා. ආර්ය ශ්‍රාවකය කල්පනා කරනවා නෑ මන් නිදියන්නේ නෑ. මම මොකද කරන්නේ? මම නිදාගන්න නැතුව මම අවදියෙන් ඉඳගෙන මනස තුල විදර්ශනා වඩනවා. අන්න එයා නිදාගන්නේ නැතුව අවදියෙන් ඉඳගෙන මනස අනිත්‍ය වශයෙන් සිහි කරනවා. අවදියෙන් ඉඳගෙන මනසට දැනෙන අරමුණු අනිත්‍ය වශයෙන් සිහි කරනවා. මනසේ හටගන්න විඥානය අනිත්‍ය වශයෙන් සිහි කරනවා. මනසේ හටගන්න ස්පර්ශය අනිත්‍ය වශයෙන් සිහි කරනවා. මනසේ හටගන්න විඳීම් හඳුනා ගැනීම චේතන අනිත්‍ය වශයෙන් සිහි කරනවා. අන්න කෙලෙස් සහිත නිමිති සටහන් හිතේ හිටින්නේ. ඒ ඒ තන විදර්ශනා වැඩිලා ඒවයි දුරු වෙනවා. ඔන්න නිවනට යන මාර්ගය. දැන් බලන්න චතුරාරි සත්‍යම මෙතන කැටි වෙලා නැද්ද? තියෙනවා. දුක්ඛාරි සත්‍ය මොකද්ද දුක කියන්නේ? ආයතන හයත් ඒ මුල් වෙලා හටගන්න පංච උපාදානස්කන්ධයත් දුක. දුක්ඛ සමුදය කියන්නේ මේ ආයතන හය තුල තණ්හාව හට ගන්න පංච උපාදානස්කන්ධය කෙරෙහි තණ්හාව හට ගන්නවා. ඒක තමයි දුකේ හට ගැනීම. තණ්හාව හටගන්නේ කොහොමද? මේ නිමිති සටහන් හිතේ තියාගෙන හිත හිත හිත හිත ඉන්නේ නැද්දි තණ්හාව හැදෙනවා. තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව සංසාරي හැදෙනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ කොහෙටද ඊට පස්සේ හැදෙන්නේ තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය කොහෙටද හැදෙන්නේ එක්ක නිරේට එක්ක තිරිසන් ලෝකෙට කර්මය හැදෙන්නේ ඊට වඩා හොඳයි කිය මේවා එක්ක යකඩ උල් අරගෙන ඇනගෙන ඇනගෙන යනවා එක්ක රැහැලා දානවා කපලා දානවා දිව හරි ඊට වඩා හොඳයි කිය එක්ක නිදාගෙන ඉන්නවා බුද්ධිමත් ශ්‍රාවකය කල්පනා කරන බුදුරජාණන් වහන්සේ මේ කියපු දේ අර්ථය තියෙනවා එයා දුක්ඛ නිරෝධය පිණිස මහන්සි ගන්නවා. අන්න ඊළඟ ආර්ය සත්‍යයට දුක්ඛ නිරෝධය පිණිස මහන්සි ගන්නවා. යෝ තස්සා ඒව තණ්හාය ආශේෂ විරාග නිරුද්ධ යම් තැනක තණ්හාවක් හටගන්නවා නම් ඒවා ඉතුරු නැතුව නිරුද්ධ කරන්න මහන්සි ගන්න. කොයිද තණ්හාව හටගන්නේ? ආයතන හයත් ආයතන හය මුල් වෙලා හටගන්න පංච උපාදානස්කන්ධය. ඒ කෙරෙහි තියෙන තණ්හාව නැති කරන්න නම් අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ. අනිත්‍ය වශයෙන් බැලීම තුලයි තණ්හාව නිරුද්ධ අන්න බුද්ධිමත් ආර්ය ශ්‍රාවකයා ඇස අනිත්‍ය වශයෙන් වඩනවා. ඇස මුල් වෙලා හට ගන්න පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලනවා. කන, නාසය, දිව, කය, මනසත් ආයතන හය මුල් වෙලා හට ගන්න පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය වශයෙන් බලමිනකොට ඒ තුල නිමිති සටහන් හිටින්නේ නැහැ. අනිත්‍ය වශයෙන් බලනකොට තණ්හාව ෂේ වෙලා යනවා. තණ්හාව ප්‍රහාණය වෙනවා. තණ්හා නිරෝධා, උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා, භව නිරෝධෝ. භව නිරෝධා, ජාති නිරෝධෝ. අන්න නිරුද්ධ වෙලා යනවා. එතකොට තණ්හාව නිරුද්ධ කරන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් මෙතන චතුරාරි සත්‍යෙම නැද්ද? මුළු චතුරාරි සත්‍යෙම තියෙනවා. ඔන්න බලන්න ඊළඟ කොටසත් හොඳට මතක තියාගන්න. ඉතාම ගැඹුරු ටිකක්. දැන් අපි ඇස කන නාසයේ දිවකය මනස අනිත්‍ය වශයෙන් වඩනවා. අනිත් මේ ආයතන හය අනිත්‍යයි පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අපිට යම් දැනුමක් තියෙනවා නම් ඒ අවබෝධය තමයි ඒ දැනුම තමයි අපි සම්මා දිට්ඨිය බවට පත් වෙන්නේ. ඒක තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. චතුරාර්ය සත්‍ය ගැන තියෙන දැනුම. එතකොට අපි මේ ආයතන හයත් පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය වශයෙන් සිහි කරනවා. අනිත්‍යයි අනිත්‍යයි කියලා සිහි කරනවා. ඒ මොකද්ද? සම්මා සංකප්පය. කාම සංකල්පනත් නෙමෙයි, ව්‍යාපාද සංකල්පනත් නෙමෙයි, විහිංසා සංකල්පනත් නෙමෙයි. අපේ සංකල්පනාව සිතුවිල්ල තියෙන්නේ ලෝකෝත්තර පැත්තට. ධර්මාවබෝධයට නැඹුරු වෙන විදිහට අපි සිහි කරනවා අනිත්‍ය වශයෙන්. ඒක සම්මා සංකප්ප. එතකොට මේ විදිහට අනිත්‍ය වශයෙන් භාවනා වඩන්නේ කවුද? ආර්ය ශ්‍රාවකයා. යා සීලේක පිහිටපු කෙනෙක්. සම්මා වාචා වචනේ පිරිසිදු කරගත්ත කෙනෙක්. සම්මා කම්මන්ත කය පිරිසිදු කරගත්ත කෙනෙක්. සම්මා ආජීව ආජීවේ පිරිසිදු කරගත්ත යහපත් ජීවිතයක් ගත කරන කෙනෙක්. නැතුව මේ බීබද්දු හොරු මේ දුස්සීල ජීවිතවල් වැඩ කරගෙන ඉන්නයි මේ අනිත්‍ය වශයෙන් බලනවද? නෑ. ඒ ඒ අනිත්‍ය වශයෙන් බලන්නේ නෑ. කුසීලයක පිහිටපු කෙනෙක් තමයි අනිත් මේ විදර්ශනා වඩන්නේ. එතකොට සීලයක පිහිටනකොට අන්න සම්මා වාචා කම්මන්ත ආජීව කියන සීලස්කන්ධය තුල පිහිටලා අනිත්‍ය වශයෙන් වඩන්නේ. එතකොට මේ අනිත්‍ය වශයෙන් භාවනා කරන්න වීරියක් ඕනේද නැද්ද? වීරියක් ඕනේ. ඒක තමයි සම්මා වායාම. එතකොට දැන් අපි අනිත්‍යයි කියලා භාවනා කරනකොට ඇස අනිත්‍යයි කියනකොට සිහිය පිහිටවන්නේ කොහේද? ඇස තුල. කන අනිත්‍යයි කියනකොට සිහිය පිහිටවන්නේ කන තුල. නාසය අනිත්‍යයි කියනකොට සිහිය පිහිටවන්නේ නාසය තුල. එතකොට ආයතන හය තුල නම් සිහිය පිහිටවන්න. පංච උපාදානස්කන්ධය තුල නම් සිහිය පිහිටවන්නේ. ඒව තියෙන්නේ කොහෙද? ධම්මානුපස්සනාවෙනි. දැන් සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාව කියන්නේ ආයතන හය. පංච උපාදානස්කන්ධ, සත්ත්ව බොජ්ජංග, චතුරාර්ය සත්‍ය. ඌව තමයි ධම්මානුපස්සනාවේ කොටස්. එහෙනම් අපි සිහිය පිහිටවලා තියෙන සතර සතිපට්ඨාන. ඒක තමයි සම්මා සතිය. එතකොට අනිත්‍ය වශයෙන් සිහි කරද්දී ඒ තුල අපේ හිත පිහිටලා එකඟ වෙලා සමාධියට එනවා. ඒක සම්මා සමාධිය. දැන් ආර්ය ශ්‍රාණික මාර්ගයේ අංග 8ම වැඩිලා නැද්ද? වැඩිලා. අන්න අනිත්‍ය වශයෙන් අපිට තියෙන චතුරාර්ය සත්‍ය ගැන මේ ආයතන ගැන මේ අනිත්‍යයි කියලා අපිට තියෙන දැනුම සම්මා දිට්ඨිය අනිත්‍ය වශයෙන් සිහි කිරීම සම්මා සංකප්පය ඊළඟට සීලේ පිරිසිදු කරගෙනයි අනිත්‍ය වඩන. එතකොට සම්මා වාචා, කම්මන්ත ආජීව කියන සීලස්කන්ධය පිරිසිදුයි. අනිත්‍ය වශයෙන් භාවනා කරන්න ඇති කරගන්න වීරිය සම්මා වායාම එතකොට අපි සිහිය පිහිටවලා තියෙන්නේ සම්මා සතිය. ඒ කියන්නේ සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාවට අයිති කොටස් තුල ඒක සම්මා සතිය. අනිත්‍ය භාවනාව තුල හිතේ ඇතිවන එකඟ බව, හිතේ ඇතිවන සමාධිය සම්මා සමාධිය. අන්න ආර්ය ශ්‍රායක මාර්ගයේම වැඩිලා. අන්න චතුරාර්ය සත්‍ය අවබෝධය කරාගේ. එහෙනම් යම් කිසි කෙනෙක් මේ ආයතන හයත් ආයතන හය මුල් වෙලා හටගන්න පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය වශයෙන් වඩනවා කියන්නේ එයා ආර්ය ශ්‍රායක මාර්ගයේම භාවනා වශයෙන් වඩනවා. අනිත්‍ය භාවනාව තුළ මුළු ආර්ය ශ්‍රායක මාර්ගයේම වැඩෙනවා. අන්න බලන්න චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන හැටි. මං හිතන්නේ අද ඔබට මේ කරපු දේශනාව හොඳට ඔළුවට දාගත්තනම් මුළු චතුරාර්ය සත්‍ය ගැනම සම්පූර්ණ වැටහීමක් ඇති වෙන්නට ඕන. ධම්මානුපස්සනාවේ කොටස් ටික ඔක්කොම වගේ කියවුණා. ආයතන 6 ගැන, පංච උපාදානස්කන්ධය ගැන, චතුරාර්ය සත්‍ය ගැන සම්පූර්ණ වැටහීමක් දැන් ඔබට ඇති වෙන්නට ඕන. අන්න එහෙනම් අනිත්‍ය වශයෙන් බැලීමමයි ධම්මානුපස්සනාව තුල වැඩෙන්නේ. ධම්මානුපස්සනාව කියන්නේ යෝනිසෝ මනසිකාර ප්‍රත්‍යයෙන් ඇති කරගන්න තියෙන. අනිත්‍ය වශයෙන් බැලීම තුල මේ භාවනා වැඩිම තුලම නීවරණ ප්‍රහාණය වෙලා යනවා. ඒකත් ධම්මානුපස්සනාවමයි. ඉතින් ඒ නිසා මේ ලැබිලා තියෙන වෙලාවේ මේ ටික අතහැර ගන්න එපා. ඔන්න මුළු නිවන් මාර්ගයේම කැටි කරලා සරලව පෙන්වන්න. දැන් ඔබට හිතෙන්නේ මේක අමාරුයිද ලේසියිද? ලේසි. ඒක ලේසි निराවුල්ව තේරුම් ගත්ත කෙනාට ලේසි. පටලගත්ත කෙනාට එහෙන් මෙහෙන් තැන් තැන් වලින් ඉගෙනගෙන තැන් තැන් වලින් කෑලි කෑලි අරගෙන පටලගත්ත කෙනාට අමාරුයි. ඔන්න බලන්න කරන්න තියෙන්නේ මොකද්ද එහෙනම්? කරන්න තියෙන්නේ මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හය අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරනවා. මේ ආයතන හය මුල් කරලා හටගන්න පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරන ඕකයි කරන්න තියෙන්නේ. අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරද්දී කෙලෙස් සහිත නිමිති සටහන් හිතේ පිහිටන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ජීවිතේ ගත කරන්නේ කොහොමද? ඇහෙන් දකින රූප ගැන හිත හිතා ඉන්නවා. කණෙන් අහපු ශබ්ද ගැන හිත හිතා කෙලෙස් උපද්ද උපද්ද ඉන්නවා. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන හිත හිතා හිත හිතා ඉන්නවා. දිවට දැනෙච්ච රස ගැන හිත හිතා හිත හිතා ඉන්නවා. කයට දැනෙච්ච පහස ගැන හිත හිතා ඉන්නවා. මනසෙන් සිහින ලෝක මවාගෙන තනියෙන් ජීවත් වෙනවා, තනියෙන් hina වෙනවා, තනියෙන් වෛර කරනවා. හිතින් පසු තැවි තැවි හිතින් අඬනවා පසු තැවෙනවා හිතින් දුක් විඳිනවා හිතින් ගෙවල් හදනවා වාහන ගන්නවා අනුන්ට ඊරිසියා කරනවා එහා ගෙදරට වඩා මෙහා ගෙදර තව ටිකක් ලොකුවට හදනවා හිතින් එහා ගෙදර ටීවී එක අඟල් 12යි නම් මෙහෙට ඊට වඩා 24 එකක් ගේනවා හිතින් එහා ගෙදරට පොඩි වාහනයක් ගත්තා ලොකු වාහනයක් හිතින් ගන්නවා අනුන්ට වෛර කර කර ඉන්නවා දැන් මොනවද මේ නිතර ජීවත් වෙද්දි රැස් වෙලා තියෙන්නේ ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන කෙලෙස් තමයි මේ එකතු වෙන්නේ. ගොඩ ගැහෙන්නේ කෙලෙස් පොදියක්. තණ්හාවයි මේ ගොඩ ගැහෙන්නේ. එතකොට ඒ තුල හැදෙන්නේ දුක්ඛ නිරෝධයේද දුක්ඛ සමුදයේද? දුක්ඛ සමුදය මේ හදන්නේ තණ්හාවෙන්. බුදුරජාණන් වහන්සේ වදාලා මේක මේව කර කර ඉන්නවට වඩා හොඳයි කිව්වා ගිනිගෙන දිලිසෙන යකඩ උගුල් වලින් එක්ක ඇහැට එන ගන්න කිව්වා කනට එන ගන්න කිව්වා නාසය කපා ගන්න කිව්වා දිව කපලා දා ගන්න කිව්වා කය රැහැලා දාන්න කිව්වා එක්ක නිදා ගන්න බුද්ධිමත් ආර්ය ශ්‍රාවකයා කරන්නේ දුක්ඛ නිරෝධයේ පිණිස මහන්සි ගන්නවා දුක්ඛ සමුදය පිණිස නෙවෙයි. එයා අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරනවා. අන්න එහෙනම් ඔබත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ කොයි වෙලේ ගහලා යයිද කියන්න බෑ. ඒ නිසා ওই කෙලෙස් සහිත දේවල් හිත හිතා හිත හිතා ඉන්නේ නැද්දි කොයි වෙලේ හරි ගහලා ගියොත් දැන් බලන්න මරණ සතිය වඩනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා නිතර නිතර හිතන්න කියනවා ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලන්න පුළුවන් වෙයිද දන්නේ. ඒ අතරත් මැරෙන්න පුළුවන්. කටට ගත්ත බත් ටික හිර වෙලා මැරෙන්න පුළුවන් ඒක ගිලින්න කලින්. නිදාගත්තට පස්සේ උදේ ඇහැරීද කියලා විශ්වාසයක් නැහැ. නිින්දෙන් මැරෙන්න පුළුවන්. ඒ නිසා මේ කෙලෙස් සහිතව මේවා හිත හිත ඉන්නවට වඩා හොඳයි. ඒවා හිත හිත ඉඳලා මැරුණොත් එක්කෝ නිරේ එක්ක තිරිසන් ලෝකේ. ওই දෙක තමයි උරුම වෙන්නේ. මේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ ඌව හිත හිත ඉඳලා මේ නිරේ තිරිසන් ලෝක යන්න ඕනේ. මෙච්චර ධර්මියත් මුණ ගැහිලා බුද්ධ ශාසනයකුත් මුණ ගැහිලා ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ කනෝ වූමා උපච්චකා මේ උතුම් මොහොත අතහැර ගන්න එපා. ධර්මය අවබෝධ කරන්න ලැබිච්ච මේ උතුම් මොහොත මේ ෂණේ තුල අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරන්න දුක්ඛ නිරෝධය පිණිස මහන්සි ගන්න. ඒ තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයම සම්පූර්ණ වෙනවා. ඔබට නිවන් මඟ විවෘත කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පින්වත් හැම දිනාම තමන්ගේ ශරීරය තුල තියෙන මේ ලැබිච්ච දෑවැද්ද ආයතන හයත් පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරමින් මේ ජීවිතයේ තුළදීම දුක්ඛ නිරෝධයේ සාක්ෂාත් කරගන්න මේ පින්වත් හැම දෙනාටම වාසනාව උදා වේවා සාදු සාදු සාදු